විශ්ලේෂණය කරන හදලා ගන්න එපා. එතකොට සමත වශයෙන් කොහොමද මේ දීපත් සංවේදී අවස්ථාව වඩන්නේ? ඒක වඩන්න කොටස් දෙකක්. සමහර කුසලිය වුණා ඥානලාභය මෙතන වුණා ඒකත් හෝ ඒකත් එක ආසන්න තත්ත්වයකටපත් වුණා. මේ ඇසරන්නේ මෙහිමයි සමත වශයෙන් මේ දීපත් සංවේදී සත්‍ය උදා කරගන්න පරිසරයෙන් මෙහිමයි. සමන්ත පරිවිහාරය හෝ දෙවන ධ්‍යානයේ තිබෙනවා නම් අධිෂ්ඨානයක් කරනවා දීතිය අත්දැකීම මට පළමුවන ධ්‍යානයේ සමයේදී විනාඩි 15ක් යන කාලයක් ඉන්නට ලැබුණා. එතකොට මේ විනාඩි 15 තුළ ඒ ධ්‍යාන සුවේ තියෙනවා ඊට අමතරව නීතිය කිසිමකට විශ්ලේෂණය කරනවා. මේක සාමාන්‍ය ධ්‍යානයකදී හිත සංසිඳලා හිත සංසුන් වෙලා අපට සීතියක් සුඛයක් විස්තර කරලා දෙනවා. නමුත් ඊට වඩා සත්‍යයක් මේ අදිස්ථානයේ මත කරනවා. මොකද්ද අර ඥානයේ තියෙන එක් අංගයක් වූ සීතිය මතුවේ මතුවේ මතුවේ මතුවේ නැවත නැවත අහලව බලන්න යන පටන් ගන්නවා. එතෙන්දී අපට සීල සම්බුද්ධංගය ඉතාමෙන් සර්ව ප්‍රකාරයෙන්ම වාගේ ලැබෙනවා. සමාධියක් ලැබෙනවා. එතකොට අර ප්‍රීතිය ඒ විදිහට අධ්‍යක්ලා සමන්ත දෙවන ධ්‍යානයක් තියෙනවා නම් ඒ දෙවන ධ්‍යානයට සම්ස්ථාන කරනවා විනාඩි 15ක් හෝ ඊට වැඩි කාලයක් තමයි සංසිතමානයට අනුව මෙතෙක් කියලා මට මේ ධ්‍යානය ප්‍රීතිය අධ්‍යක්ණය වෙනට ලැබුවා කියලා. එතකොට ධ්‍යානයේ සිට වීම අර ප්‍රීතිය ඉස්මතු වෙමින් මාසෙකින් එනවා එනවා ඒ ප්‍රීතිය අපිට අත්දකින්න පුළුවන් වෙනවා මේක වර්ධවා තේරුම් ගන්නට සානේ අර සත්‍යයේ ඥාන කියන ඥානස්ල සත්‍යයේ සාධීමක් ඉතින් කියනවා අර කලින් ධ්‍යානයේ කියන විචක්ක ඒකාර ප්‍රීතිය ඒකාග්‍රතාව කියන අංග පහක් දෙවන ධ්‍යානයේ ප්‍රීතිසක ඒකාග්‍රතාව කියන අංග තුනක් තියෙනවා මේ සූත්‍ර ක්‍රමයෙන් අවශ්‍ය කරන්නේ එතකොට ඒකේ ප්‍රීතිය අපි ප්‍රත්‍යක්ෂා කරන්න කරන ක්‍රමයක් තියෙනවා. ඒක නෙවෙයි මේ සත්‍යය. ඒ ප්‍රීතිය ප්‍රත්‍යක්ෂා කරන ක්‍රමයෙන් ඇතිවෙන්නේ කාමාවචර සිතක්. ප්‍රීතිය කියන ධානාවගේ මතිය. මේ අදිස්ථානයේ තුලින් ධානයේ සමයදීදී ඇතිවෙන්නේ මහත්ගත සිතක් කියන්නේ ධානා සිතක්. ඒ ඒක තුළ තියෙන ප්‍රීතිය මතින් කියනවා. මේ ධ්‍යානලාභී පුද්ගලෙක් එය අට්ඨිමි පරිසංවේදී අවස්ථාව සායෝගික වශයෙන් අත්දකින්න පුළුවන් ආකාරයක්. මම ඉදන් කියවා උත්පත්තල මේ දීති පරිසංවේදී අවස්ථාවෙන් එහා කියන නිදර්ශනානේ ආනාපානසති භාවනා කොටස් ධ්‍යානයක් නැතුව බබන්නට බැහැ කියන වැරදි අවබෝධයක් දීලා තියෙනවා. ඒක වැරදි ධ්‍යාන නැති කෙනෙකුට අපි මේකත් ඒකත් ගන්න පුළුවන්. උත්සාහ කරගෙන ඒකෙන් සාර්ථක ප්‍රතිඵල මේ ජීවිතේදීම අත්දකින්න පුළුවන් කියලා. එතකොට ධ්‍යාන නැති පුද්ගලයෙක් කොහොමද මේ සමත වශයෙන් මේකත් කියලා උදාකරගෙන අත්දකින්නේ? ඒක කරන්නේ මෙහෙමයි. අර කායානුපස්සනා කොටස් හතරක් අපි විස්තර කළා දීර්ඝ වශයෙන් ආස්වාස්වාස් කිරීම, පිටි වශයෙන් ආස්වාස්වාස් කිරීම, මොන කය දකින ආස්වාස්වාස් කිරීම, ආය සංස්කාර සංසිඳීම ආස්වාස්වාස් කිරීම පිළිබඳ කර්ම හතරක් අපි විස්තර කළා. මේ කිප්පන් කලින් කියන පසු අපට තියෙන සතුටක් තියෙන සීමන ප්‍රමාණාත්මක පසු මේක ගැන විස්තර මම කරන්න යන්නේ නැහැ. අදිස්ථානයක් කරනවා ප්‍රීතිය අත්දකින්න මට මේ දීර්ඝ ආස්වාද, පිටි ආස්වාද ආදී මේ කොටස් අත් භාවනාවට නඟන්නට හැකියාව ලැබේවා කියලා අදිස්ථානයට කාලය පුස්තකය. එනිදී ඒ මදිස්ථාන කරන ආනාපාන සතියට සිත යොමු වෙනකොට සිත සමාධි ජනන වෙන්න සිත පුළුවන් ප්‍රීතිය දැනෙනවා. ඒ ප්‍රීතිය සමන්ද අත්දැකීම වෙනවා. ඊට පසුව අර දීර්ඝ වශයෙන් ආස්වාද ප්‍රසආස වීමත් පිටි වශයෙන් ආස්වාද ප්‍රසආස වීමත් කිසිම ආයාසයකින් තොරව ඉතේ සිදුවෙන බහැරලා ඒ දිසයි මේ සමත වශයෙන් බලනකොට කරන්නේ එහෙම ඉන්නකොට දීර්ඝ වශයෙන් ආස්වාද පංච දීගෙන යනකොට ප්‍රීතියක් ඇති වෙනවා අර කලින් සත්‍යයට වඩා ප්‍රීතියක් ඒක අපි අත්දකිනවා. දීර්ඝයෙන් සත්‍යාස කරනකොට තේරෙන දීර්ඝයක් අත්දකිනවා. විශේෂයෙන්ම අර දීර්ඝයෙන් සත්‍යාස කරනකොට ලැබෙන දීර්ඝය ආස්වාද කරනකොට ලැබෙන දීර්ඝයට වඩා කැමතියි. ඊට වඩා ඊට වඩා ප්‍රතිසයි. ඊළඟට කෙටි ආස්වාද ප්‍රසආස කරන කීයට අත්දකිනවා. ඊට පස්ව කාය සංස්කාර මුළු කයම දකින්නේ අර ආස්වාද ප්‍රසආස්වාය දකින්න ඉඳගෙන අද දකින්න ආස්වාද ප්‍රසආස්වායේ පිට නිවෙනකොට ආස්වාද ප්‍රසආස සංසිඳී සංසිඳී යනවා එතකොට තවත් මොනවා කීයක් ඉස්සට එනවා ඒකත් අධ්‍යක්ෂක භාවනා කරනවා ඊට පස්ව කාය සංස්කාර සංසිඳන කොටකට අධිෂ්ඨාන කරලා භාවනා කරනකොට කලින් දක්වලා තීතිය ගැඹුරින් සාපේක්ෂව සාධනය මත දකින්නට පුළුවන් මේ විදිහට සීතිය සමත වශයෙන් අන්තයට දැක අපට ආයාම ප්‍රඥා කොටස් හතර අත්දකින්න පුළුවන්. මේකදී අපිට අරමුණට නැගෙන්නේ සීතිය එහෙත් මේව නැතුව ආස්වාස්පස්කාර හෝ කාය නෙවෙයි. මේකදී අපිට මේ භාවනා ක්‍රමයේදී නිවන් ලබන්නට පුළුවන් කමක් නැහැ. හේතුව මේ කියන්නේ මේ ක්‍රමයේ අනුගමනය කිරීම ධර්ම විද්‍යාව සම්බන්ධ සමගිය වෙන්නේ නැහැ. මේ ක්‍රමයේ අනුගමනය කිරීමෙන් නූකන් මාර්ගඵල උපදවා ගැනීම සාහයක් නැති නිසා සම්මා වායාමයේ සර්වස්කාරයෙන් ගැදෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ අවබෝධයක් නොලැබෙන නිසා සිතා සම්බුද්ධන් ගැලෙන්නේ නැහැ මුලදී ඇතිවන්නේ ප්‍රීතිය ගැන දැනෙන අවබෝධයක් සහ ප්‍රීති සම්බුද්ධන් මේ වැඩිමත් සමාන සම්බුද්ධන් ආදී අනිත් සම්බුද්ධන් ධර්මයක් ගැනීමයි මේ ප්‍රෝජනවත් වන්නේ විස්ස ධම්ම සුවිහරණය සඳහා විඥානයේ නිමිති කියන සුවයෙන් සතියෙන් සඳහා. මේ පුරුදු පුහුණු බලාට පස්සේ තමන් අධිෂ්ඨාන කරලා විනාඩි 15ක් තුරම මේ දීපිකට සමයේදී සත්‍යයෙන් ලැබේවා කියපුවාම ඕනෑම අවස්ථාවක ඉතිපි අත්දැකීම් අපට අපේ කමයික මානසික පරිලාහයන් දරසයන් ජීවත් අයින් කරගෙන සිට සුක්ෂමත් කරගෙන ඉන්නට පුළුවන්. ඒ සංයෝගයෙන් කියන්නේ සුඛය. සමත ගැන මම වැඩි කතා කරන්නේ දැන් අපි විදර්ශනාවටයි ඉතිරෙන්නේ. මේ කියපු කලින් කියපු ක්‍රමයේ සමත කරන්නේ දැන් කියන්නේ විදර්ශනා කරන්නේ පිට පටලවා ගන්න එපා. විදර්ශනා කරන්නේදී අපි මේ කරන්නේ වේදනානුපස්සනාව භාවනාව කියන්නේමයි. මෙතෙන්දී නීතිය සහ සුඛය අරගන්නා භවනාර්ථ කරුණක් වශයෙන් ඊට පළමුව අපිට ගන්නට සිදුවෙන දුක් වේදනාවක් ඒක්ෂා වේදනාවක්. ඊට පරිසංවේදී කියන පුදුකේ ප්‍රමණක් අරගෙන මේ වේදනානුපස්සනාව සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වශයෙන් ඉස්සර ගන්නට බෑ. ඒක නිසා ඒකටද ප්‍රායෝගික වශයෙන් කරන්නේ මෙන්න මේ ආකාරයටයි මට වේදනාව වේදනාව කියන අදහස් කරන්නේ සුඛ වේදනාව, දුක් වේදනාව, නැදහත් වේදනාවක් කියන වේදනා ශ්‍රේතමයි. එතකොට මට මේ වේදනාව අත්දැකීම අර දීර්ඝාස්වාද ඉතිහාසාත ආදී කියන අර කලින් කියපු කොටස් අතර අත්දැකීමට ලැබීවා කියලා අධිෂ්ඨාන කරගෙන ආනාපාන සතිය ධානාපානයේ සිට මුදවනවා. එහෙනම් මේ වගේ ඉන්නකොට අපට දුක් වේදනාව මතුවෙනවා දුක් වේදනාව පිළිබඳව මෙහිදී සිහිතදී යුත්තේ මෙන්න මේ විදිහටයි දුක්ඛන වේදනා පළමුව ඇති වෙනකොට ඒවා නොසලකා හැරලා අපේ ආනාපානයටම නිය මෙහෙයනවා ඒ කියන්නේ ඒකෙන් අපේ භාවනාවට පාඩුවක් නොවන එක. එහෙම කරගෙන යනකොට අපි මේ වේදනාව පිළි අර අවධානයක් යොමු කරන්නේ නැහැ. මත වෙනවා ඉස්සෙල්ලිය ටිකක් අමාරුතර වේදනාවක්. ඒ වේදනාව ඇති වෙනකොට ආනාපාන භාවනාව නවත්තලා මේ වේදනාවට සිත යොමු කරලා අලමිනු මෙහි කරන වේදනාවක් වේදනාවක් වේදනාවක් මේකෙන් අදහස් කරන්නේ පාහේ ආනාපාන සති භාවනාව කැඩිනාය අපි සමාධිය කැඩිනාය අපේ සතිය පිහිනාය කියලා. නෑ අපේ සතිය දියුණු වෙනවා අපේ අවශ්‍ය බොද්ධංග ධර්මයන් වැඩෙනවා නිවනට අපි සංගමඳ පිච්චේනවා ඒක නිසා මේක සතරක් හැම ආකාරයෙන්ම සාර්ථක ශ්‍රමයක්. ඒ විදිහට වේදනාව වේදනාව වේදනාව කියලා වේදනාව මෙනෙහි කරලා එතකොට ඒ වේදනාව නැති වෙනවා. මේ වේදනාව නැති වෙනකොට ඇති වෙනවා විශේෂා වේදනාවක්. කියන්නේ නැදහස් වේදනාවක්. මේකට පොඩ්ඩක් අවධානය යොමු කරනවා මට දැන් නැදහත් වේදනාවක් ආවා මට දැන් උපේක්ෂා වේදනාවක් උපේක්ෂා වේදනාවක් ඉතින් මම මෙහෙම කරලා නැවත ආනාපානෙට සිහියම දෙනවා මේක කරගෙන යනකොට ඒ වේදනා අවස්ථාව පුද්ගත වෙනවා මේ මෙන්නේ කිරීම තුළින් වේදනාව ඉවත් කරන්නට බැහැ ඒක තමයි ප්‍රථම අවස්ථාව මේ තුනත් මතක සබා ගන්න මේ කරුණු එකක් නම් කියන්නේ මේ වේදනාව ආපු ගමන්ම වේදනාව මන විඳිනවා කියන හැඟීම පළමුවෙන්ම හිතන අය මම වේදනාව වේදනාව කියන එක හදා ගන්න මම මේ දුක් වේදනාව මෙතන මම මේ දුක් වේදනාව විඳිනවා මම විඳිනවා මම විඳිනවා කියන අදහස පළමුවෙන්ම අය දෙවෙනිද වේදනාව දුක් වේදනාව ආවට පස්සේ අපේ සිත දැකෙනවා එකට හැකියාවක් ඇති වෙනවා අපේ ලඳනවත්තම ඒක නිසා දුක් වේදනාවට තියෙන අපේකාරී ස්වභාවයේ සිටේ ගැටෙන ස්වභාවයේ අයිනස් කරගන්නවා. මොකද වේදනාවේ ඇත්ත ඇත්ත කියන දෙකීමටයි අපි යන්නේ. තුන්වෙනි කාරණාව වේදනාව නැති කර ගැනීමට තියෙන ආස්ථාව අයින් කරගන්නවා. දුක් වේදනාවක් මතින් මතින් එනවා ඉඳන් බැරි වේදනාවක් ඒක නැති කර ගැනීමට විලායාසයෙන් හදවත තුළින් කෑ ගහලා කියනවා මේක නැති කර ගන්න කියලා. ඒ කියන්නේ රෝගයි සිටියයි. මේක අපි කතා කරන්නේ. ඒ ක්ලේශ ධර්මයේ මතුවෙන එළිමුදී වේදනාව නැති කර ගන්නට යනවා කියන හැඟීම වට ගන්නවා. ඒ කරුණ අත්‍යවශ්‍යයි. එහෙම අරගෙන මේ දුක් වේදනාව ඇති වෙන තැනකම හිත කියලා වේදනාව දිහාම බලාගෙන යනවා. වේදනාව කියලා මොන්නේ කියලා නැතුවට කමන්නේ වේදනාව දිහා දුකම බලාගෙන යනවා. ඒකවදාව. ඊට පස්ව මේ වේදනාව දැනෙන ශරීර කොටස දිහා ඊළඟට බලනවා. මේකම අපි ප්‍රායෝගික වශයෙන් අත්දැකීම් කියන්නේ වේදනාව වෙනම ධර්මයක් වේදනාව දැනෙන ශරීර කොටස වෙනම ධර්මයක් කියලා. නාමයේ රූපයේ අපිට දැනෙන්න ඕන. මෙන්න මේ පැත්තේ ඇතුණාට පස්සේ අපිට කය වෙනවාටින් කියන වේදනාව දැන ශාරීරික කොටස වෙනවාටින් කියනවා ඒක දිහා හිතන බලනවා ඊළඟට බලනවා වේදනාව දිහා මේ වේදනාව නැතිවෙද්දී ශරීරික කොටස පවතිනවා ඉතින් අදහස් කරන්නේ සම්මුති කතාවක විතරයි මම මේ කතාව කරන්නේ. ඒ ශරීරය කොට පවතින නම් වේදනාවක් නැතිවම. ශරීරයක් වේදනාවත් එකම ධර්මයක් නම් වේදනාව නැති වෙනකොට ශරීර කොටසක් නැති වෙන තෝරන. ඔන්න දෙයක් නෙමෙයි. හරියට වේදනම ධර්මයක් වේදනාව වෙනම ධර්මයක්. මේ දෙක පැහැදිලිවම කියනකට පස්සේ මෙන්න මේක ක්‍රියාත්මක කරන්න ඕන මේ ශරීර කොටසයි මේ වේදනාව දැනෙන ස්වභාවයයි හැර මේකේ වෙන මේ වේදනාව දෙන්නේ කුච්චලේ ඉන්නවාද කියලා ඉන්නේ බලමයි. ප්‍රඥාව. එතකොට අපට පේනවා වේදනාව විපාකයේ වේදනාව ඔහේ පහතිනවා. ශරීරය විපාකයේ ශරීරය ඔහේ පහතිනවා. වේදනාව විඳින වෙන කෙනෙක් එතන ඒක තුළ දකින්න හම්බෙන්නේ. හරියට දැක්කම දකින්න හම්බෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේ වේදනාව විඳින පුද්ගලයේ මොනවද කියලා. මෙහෙම දෙන්නට පස්සේ ශරීර කොටස වෙන් කරලා වේදනා කොටස වෙන් කරලා දෙන්නට පස්සේ ඒ වේදනාවක් වේදනාවක් කියන සංඥාව දෙකට සිදුවීම කරනවා. පළමුව වේදනාව දෙස සිටින් බලනවා. මේකම ශරීර කොටස දෙස සිටින් බලනවා. ඊළඟට වේදනාව දෙස මේ සංඥාව දෙස වේදනාවක් කියන හැඟීම දෙස සිටින් බලනවා. මේ පැත්තේ හරියට කළොත් කියන ඉතා ගැඹුරු සමාධියකට හිතපත් වෙනා වෙනස් වෙනා ක්‍රමයක් වෙනවා. එතකොට ඒ කොටස් තුනම දැක්කට පස්සේ වේදනාවක් ශරීරයක් සංඥාවක් ඊළඟට ඒක දැනෙන ස්වરૂපයක් විඥානයක් මේ පංචස්කන්ධ ධර්මයක් කඩනා කුදින කරන කැටලුණක් අපේ සංස්කාර ගමන මේ ස්කන්ධ ධර්ම පංචකයක් එකතු වුණාට පස්සේ මේ ශක්තියක් පවතිනවා ඒ ශක්තිය කඩාහැල බලන්නට නම් ඒ ස්කන්ධ වෙන් කරපුවාම තනි තනිව ඉන්න බෑ. තනි තනිව කරන්න මමවත් වන්නට බෑ. ඊට දකින්නකොට අර මේ කොටස් පහ වෙන් කරනකොට වේදනාව නැති වෙනවා. වේදනාව නැතිව ගියත් කුලිතරන් දරුණු වේදනාවක් නැතිව ගියත් මෙහිදී අපට සත්‍යයක් උද්ගත වෙනවා ඕනෑම ධර්ම වේදනාවක් අත්‍යවශ්‍යම අපේ භවනා මනසකාරය දිගින් දිගට පවත්වාගෙන යන සත්‍යයක්. ඒකව මේ මම විඳිනවා කියන හැඟීම නැහැ. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම හදවතට පිනලා සමන්තම අවබෝධ වෙලා තමන්ම දැකලා මේ වේදනාව වෙනම ධර්මයක් ඇඟ වෙනම ධර්මයක් වේදනාව විඳින කෙනෙක් මේ ශරීරය තුළ නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකලා අවබෝධ වෙනවා. මේ අවබෝධය පොතක තිබුණ එකක් නෙවෙයි අපේ හදපු මිනිස්සුන් මොකද දක්ෂණයක්. ඊළඟට මේ විදිහට වේදනාව අරගෙන දුක් වේදනාව යටතේගෙන භවනා කරගෙන යනකොට අපට සිහිය නැතිවෙනවා. ඒකව නිරායයක් කියනවා. අර භවනා මනසකාරයේ සිට පුහුණුවීමත් භවනා වේදනාව ගැන ගැනීමත් කියන නිරායාස නිරාන්තර ප්‍රීතියක් දැනගන්න ඕනේ. මේ නිර්වාණයට ප්‍රීතිය දෙස අවධානය යොමු කරන්න. එතකොට මෙතන ප්‍රීති ප්‍රතිසංවේදී කියන වචනේ ප්‍රීතිය ගැන වේදනාව ගැන දසින ආකාර වෙනවා අවබෝධ කරගන්න ආකාර කියන පාඩියක්. ඒ සෑම ආකාරයකම අවබෝධයක් ලැබුණේ නැත්නම් මේ භවනා කොටස තුළින් මේ සංස්කාරයන් අත්හැරලා නිවන අත්දැකීමට බැහැ. ඒක නිසා මේ වේදනාව ගැන කටයුතු ආකාරය මෙන්න මේවයි. වේදනාව ඇතිවීමක් කියනවා. ඇතිවෙන හේතුවක් කියනවා. වේදනාව මේ සුඛ දුක් උපේක්ෂා තුන තමයි වේදනාව නම් පාඩක යන වචනේ. එතකොට වේදනාව නැතිවීමක් කියනවා නැති වෙන හේතුවක් කියනවා. ඒවා අපි දකින්නට ඕන. වේදනාවේ ආස්වාදයක් තියෙනවා ආස්වාදය කියන්නේ සුඛ වේදනාවේ නිදනේ කීමේ ආස්වාදය සමහර විට දුක් වේදනාවටත් අපි ආස්වාද කරනවා කියන සියල්ල නිසා බොහෝ විලාට රාගෝලින් ගැටෙලා අපි යට කරගෙන යනකොට මුදින්නේ දුක නමුත් ඒක දුකක් කියලා කියනවා ඒක නිවන මාර්ගඵල අවස්ථාවලදී අවබෝධ වෙනවා අපි සපක් සපක් කියලා ගත්තේ මේ මේ අමුමත් කැලක් මේ අපි ඇඟේ තියෙන අමුමත් වලට ඔස්සේ යකඩයක් කියන කිසි පිළිදාල කුච්චනකට දැනෙන්නේ මොකක් නේද මේ සැපක් වශයෙන් අපි ගස්සේ කියලා අවබෝධ වෙනවා අපි මහලුකට දැනෙන්නේ හිතන්නේ නැති ඒකයි බුදුහාමුදුරේ දේශනා කරේ සුඛේතනා දුක් වශයෙන් ලැබෙන්නේ. මේ දුක්ඛය අපි ඇලුම් කරනවා ආස්වාද කරනවා. ඒස්ථා වේදනාව ආස්වාද කරනවා මේ වේදනාව ආස්වාද කිරීමේ ස්වરૂපී අපි දකින්න ඕන. මොකද අපි වේදනා ප්‍රහාණය කිරීමටයි යන්නේ. නිකන් සුමපටු ගමනක් කිරීම. සංස්කාර නිරෝධ කිරීම සඳහා ගන්න උත්සාහයක්. ඒක ඥානයෙන් පුරෝ අත්දැකීමකට යනවා. ඒක නිසා අපි මේ වේදනාවේ ආස්වාදයක් දකිනවා. මේ දේශනාවේ ආදීනවත් අප දකින්න තියෙනවා. මම කියන්නේ පක්ෂයන් වේදී කියන එකට අගමු කොටස්. ආදීනවේ මහද්ද සුඛ සුඛ වේදනාවක් තිබුණා. ඒක ඇති සිතනවා. නියමලා යනවා. අපි මහා කොට අල්ලගෙන දැඟලුවට සුඛ වේදනාව ඇති වෙනවා නැති වෙනවා මේ නැති වෙන ඉස්සරහට මොහොතකට පවතින ධර්මයක් අපි මෙහෙම ග්‍රහණය කරගෙන අතීතයේ පැටලිලා මේ සංසාරේ නැවත නැවත පරිස්සමණය වුණා කරසුණා සංසාරේ මුලක් වෙනවා මේ සත්‍යය අපට තේරෙන්න ඕන අපට සංසාරයෙන් ගැලවෙන්නට නම් පැහැදිලි අවබෝධයෙන් උත්තර වලින් යන්න බෑ ඒකයි එතකොට වේදනාවේ ආස්වාදය වේදනාවේ සුඛ වේදනාවේ ආධිනවය ඒකයි. දුක් වේදනාවේ ආධිනවය අපි පීඩණයකට පත් කරනවා, අපි දුකට පත් කරනවා, අපි මොනවාට ඒක ඒක කියන ආධිනවය. අපේක්ෂා වේදනාවේ ආධිනවය වහවහ නැති වෙන අනිත්‍ය ස්වභාවය. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ මේ භාවනාවේ. එතකොට මේ වේදනාවේ සම්පූර්ණ නිරෝධයක් තියෙනවා. ඒ නිරෝධය අපිට ඒ පැත්තට හිත නැඹුරුවීමක් තියෙනවා. අපි ගමන් කරන්නේ සංසාර ගමන දික් කරන පැත්තට නෙදෙස්පයි. මේක අනිත් පැත්තට හරවන ස්වરૂපය. නිරෝධයේ පැත්තට හරවන ස්වરૂපය වේදනා නිස්සරණය බව අපිට දැනගන්න ඊළඟට වේදනාව පරිසංවේදී වෙන්නට නම් ඊට ආකාරයෙන් දකින්නට නම් වේදනාව කලකිරිය යුතු ධර්මයක් බව අපට අවබෝධ වෙනවා. උන්සානික වේදනාවක් ආවත් ඒක ඇලී යුක්තක් නෙවෙයි කලකිරිය යුක්තක්. ඊයේ යුක්තක් අපහාතදී යුක්තක් ඈත්කල යුක්තක් ගැටිය ලාංකල ගත යුක්තක් ආදී වශයෙන් ඒක අපට අත්දකින්නට සිදුවෙනා පක්ෂස්ස වශයෙන් ඔක්කොම කියලා නම් නෙවෙයි පොත්වලින් කිව්වට කවදාවත් අයින් කරන්න බෑ ඇත්ත හිත කියන දැකලා නම් ඒ නිත්‍යතාව තුළින් නිතනාව තුළින් කියන රාගය මේක නොයැලිය යුතු ධර්මයක් කියන අවබෝධය වෙනවා මේක වේදනාවන් පස්සනාව තුළින් මේ වේදනාව නොයැලිය යුතු ධර්මයක් ජීවිත ධර්මයක් සංස්කාර ගමන විස්තර ධර්මයක් අපව අපට සකස් ලබා දෙන ධර්මයක් නෙවෙයි අපට සුඛක් ලබා දෙන ධර්මයක් මේකට ආසා කරනවා කියන්නේ දුක්ඛ සමුදය සත්‍යයට ආසා කරනවා අපේ මහ ලොකුට සුඛ වේදනාවට ආසා කරනවා අපිට සැප දෙන සැප දෙන සැප දෙන දෙයක් කියලා නමුත් ඒකෙන් අපිට ජනිත කරවන්නේ සංසාර දුක්ඛ ඒක තමයි දුක්ඛ සමුදය සත්‍යය ඒක පේනකොට කවර වේදනාවක් ආවත් ඒ වේදනාව කෙරෙහි ඇලෙන්නේ නැහැ කියලා පේනවා. මොකද තියෙන්නේ මේ වේදනාව අපි මුලා කරලා මේ වේදනාව අපි කල්ප කරනවා සංස්කාරයක්. ඒක ඇත්ත වශයෙන්ම පේනකොට ඒ தත්ත්වය අපි වේදනාවකින් ඇලෙන්නේ කුණ්‍ය ආකාර වේදනාවක් ආවා. ඒකයි මේකේ සුඛපටි සංවේදී, සුඛ සංභාර පටි සංවේදී, පස්සම්යන් සුඛ සංභාරම් කියන වචෙන් කියන්නේ එන්න එන්න සුඛ වේදනාව ජනිත කරලා ජනිත කරලා ලබන්න පුළුවන් විශේෂම ලෞකික සුඛ වේදනාව අරගෙන ඒකට කියන ආශාවත් නැත්තටම නැති කරන ක්‍රමයක් තියෙනවා. එතකොට දේශනාවේ තුලින් ඒ කලකිරීමත් නැරීමත් අරන් අධිකර ගන්නවා ඊළඟට දේශනාව නිරුද්ධ විදී යන ආකාරයේ නිවිනි යන ආකාරයේ බලන්න. දැනගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඉර පායාගෙන ඉන්න වෙනවට බලාපොරොත්තු ආවතර ඈත තියෙන අවුව මෙහෙම නිවිනි නිවිනි යන අපිට පේනවා. අන්න ඒ වගේ දේශනාව නිවිනි නිවිනි නිවිනි යන ආකාරයේ නිරුද්ධ විදී යන ආකාරයේ දකින්න ඕන. ඒ වේදනාව නිරුද්ධ වෙන්නේ යන ආකාරයේ දැකීමත් සීතිපත් සංවේදී සුඛපත් සංවේදී අවස්ථාවල දැක යුතුයි. අන්නේ වේදනාව නිදිමුනේ යන එක දකින්නකොටම මේ නිදිමුනේ යන වේදනාව දකින්න සිතක් නිදිමුනේ යනවා දැක්කොත් අපිට ඒ අවස්ථාවේදී නිර්වාණය හිතට අනුමත කරගන්න පුළුවන්. ඊළඟට මේ සීතිපත් සංවේදී අවස්ථාවේදී පටිසංවේදී තත්ත්වයට කරගන්න නම් දේශනාව කෙරෙහි ඔක්කොම හැම ධර්මයක්ම අත්හරින්න අත්හරින්න අත්හරින්න ඕනේ කියන අවබෝධය මේ කරුණාව දැන් ඉස්තර කළා ප්‍රවණිතව මේ හැම එකක්ම අපි මේ සුපපට සංවේදී තුලින් අවබෝධ කරගන්න ඕන ඒක අවබෝධ කරගත්තොත් ඒ අවබෝධය තුළින් අපි මේ සංසාර ගමන පිට කරගන්න පුළුවන් මෙහෙම කරනකොට අපිට සත්‍යබුද්ධංග ධර්මයනුත් වැඩෙනවා, සීලයෙන් සම්වැදෙනවා, සමාධියත් වැඩෙනවා, විදර්ශනා සමාධියේ ප්‍රඥාවත් වැඩෙනවා. ඒක නිසා දැන් මේ தත්ත්වය උදා කර ගැනීමට කල යුත්තේ මොකද්ද? අර ඉස්සෙල්ලා කියපු විදිහට උපේක්ෂා වේදනාවත් දුක් වේදනාවත් විඳින ආකාරයෙන් මෙනෙහි කර කර නෝක්කාකාර විමසීම් වලදී ලක්ෂණ කරලා භාවනාව කරගෙන යනකොට ඇති වෙන නිරාමිත සීතිය ගන්නවා අරමුණකට දීර්ඝ වශයෙන් ආශාස කරන නිමිතිය අත්දැකීම ඒක අත්දැකීමයි ඕනෑකම දීර්ඝ වශයෙන් ආශාස ප්‍රාසාස කරන්නේ නිමිති වචනයක් විශේෂයෙන්ම කියන්න ඕන මේ කියන්නේ අතරින් එක් අයව අපිට කියපටි දෙදෙනෙක් ප්‍රකාශ කළා ඕනෑකම ආස්වාද ප්‍රසආස ජීවන නිසා විදේ හිතට සමාධිමත් වුණාය වෙනදාට වඩා දැනගන්න. තව එක් ප්‍රකාශ කළා මේ ඕනෑකම ආස්වාද සත්කාර පිළිම නිසා ශරීරයේ දැනුම් මූලයක් ඇතුලේ ගුලම් පිටනවා වගේ දැක්කේ මේ දැනුමට වෙන ඇතුලෙන් ගුලම් පිට වෙනවා පිටට ඇතුලේ වෙනවා ඇතුලෙන් පිට වෙනවා ඇතුලේ වාගයක් පිට වාගයක් දෙකම එකක් වශයෙන් දැක්කේ කියලා. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා යාශකෝපන විස්තරේ අජ්ජත්තිකා වායෝ ධාතු යාච්ඡේ බාහිරා වායෝ ධාතු වායෝ ධාතු වේසා සංවේ සම්මමනේ සෝමස් කියන්නේ සෝවස්සාදී දීමේ සංගතා දුක්ඛං සත්‍යපං කියලා සම්බප්පණ්ණා දක්වපං කියන්නේ. ඇතුළත වාල්වත් පිට වාල්වත් මායිම වශයෙන් එකයි ඒක අත්‍යන්තයෙන් මම නෙවෙයි මගේ කියලා ඇත්ත ඇත්තටම දකින්න කියලා. ඒ කියපු කෙනා අසත්‍ය වශයෙන් තමයි හද තියෙන්නේ දැක්කා. මම කියන්නේ කතාව ඒක නෙවෙයි. ඒ කුජලයක් අපිට කියවා මම ඕනෑ කරන ආස්වාද ප්‍රසආස කරනකොට ශරීරයේ දුෂ්කර වෙනවා. ඒ දේශ දැනෙන ආකාරයේ භාවනාවක් නිමිත්ත ඒ දේශ දැනෙන ඕනෑ කරන භාවනා කරපුවා මෙහෙට දැනෙන්නේ ඉතින් ආස්වාද ප්‍රසආස වායෝ දහතුට වැඩි බරක් අප තබනවා. මනසට වැඩි බරක් දෙනවා. ඉන්න නෙමෙයි. භාවික වශයෙන් සිදුවෙන ආස්වාද ප්‍රසආස නිමිත්ත අරිනවා අපි දුරු ආයාසයක් ඇතුව ඒ ආශාස මූලික වශයෙන් එතකොට ඉතින් කාර්ය සංකෝචයක් තියෙන්නේ නැහැ මානසික බරක් තියෙන්නේ මේ විදිහට ඉන්ටර්නල් දීතුන මේ සමාන කන්ති ආකාරයට සමන්ගේ හිතට අනුකූලව ඕනෑකම දීප වශයෙන් කියවමෙන් ආස්වාද කරනවා ඉතින් මතෙන් ආස්වාද කරනවා මේ තුන අපිට නිරාමිත ප්‍රීතිය තවත් දැනිට කරනවා මේ ප්‍රීතිය දැනිට වෙනකොට අපට පේනවා අර ආස්වාද කරනකොට තියෙන ප්‍රීතිය ආස්වාද කරනකොට නැතිවෙනවා. ඒක ආස්වාද කරනකොට තියෙන ප්‍රීතිය ආස්වාද කරනකොට තියෙන ප්‍රීතියට වඩා වෙනවා. ඊළඟට ආස්වාද කරනකොට තියෙන ප්‍රීතිය ආස්වාද කරනකොට නැතිවෙනවා. මේ අනිත්‍යතාවයේ සංඥා ඥාන දෙන්නාක් අපිට ඇතිඳලා අතවනමින් කතා කරනවා. එතකොට මේ තත්ත්වයේ නැවත නැවත කරගෙන යනකොට ඒ ගමන්ම කිසි වශයෙන් ආස්වාද සත්‍පත් කරනවා. ඒක වශයෙන් වරක් ආස්වාද සත්‍පත් කරනවා. ඒ ගමන්ම ඕනෑකම කිසි වශයෙන් ආස්වාද සත්‍පත් කරනවා. එතකොට පැහැදිලිවම අපිට පේනවා දීප් වශයෙන් කරනකොට තිබ්බ ආස්වාද සත්‍පත් කරනකොට තිබුණු වේදනාව ප්‍රීති වේදනාව ප්‍රීතිය කිසි වශයෙන් කරනකොට නැති යනවා කියන්නේ. මේවා යම් කිසි තීරමක් ඇතුව කරන වැඩක් අත්ත සිද්ධියක් සිදු වෙන ක්‍රියාවලියක් නිකන් පෙන්වන්නට නෙමෙයි. ඒකෙන් ගන්න මත වෙනකොට කෙනෙක් අපි කියන ඒ සත්‍යතාවය. එතකොට අපිට පේනවා මේකේ අනිත්‍යතාවය එක්කටම අනිත්‍යයෙන් පේනවා මේ සීතිය ඒකමන්ගෙන් හටගත්තා කියලා. මොකද හේතුව බාහිර වායෝ දහති ක්‍රියාවෙන් මත්කාරීත්වය මත මේ සීතිය වෙනස් වෙනවා. ඉතින් කල් අපි නැවතිලා හිටියා මේ සීතිය හොඳ දෙයක් කියලා අනේ බාහිර වායු දහසක් පොද නේද මේ වේදනාව සීතිය පවතින්නේ කියන හැඟීම අපිට නිරායාසයෙන් හදපෙන්නක් කරනවා මෙහෙම එනකොට ඒකි ඒ ආස්වාද ප්‍රසාදයේ මුල කියන කප්පේ වෙනස් කරා නැද කියනකොට නැද කියන කප්පේ අද කියනකොට වෙනස් ආස්වාදයේ ඒ අනිත්‍යතාවය සවස් කරලා ඉන්නවා මෙන්න මෙහෙම එනකොට අර ප්‍රීතිය ඇති කරන හේතුන් දකින්නවා මොකක්ද හේතුව මේ ආස්වාද මේ අර පස්ස අවස්ථාව නිසා වේදනාව ඇති වෙනවා දකින්නකොටම අනිත් ඉන්ද්‍රියන් තුළින් පස්සේ නිසා වේදනාව ඇති වෙන ආකාරයක් අපිට දකින්න ඕනේ. මේක ගැඹුරු විදර්ශනාවක්. ඒ කියන්නේ ඇහැට රූපයක් දැකීම නිසා හෝ කනට ශබ්දයක් දැකීම නිසා හෝ නාසයට ගඳ දැනීමක් නිසා හෝ ওই ඉන්දියයිත අරමුණු හැදීම නිසා වේදනාව ජනිත කරනවා. මේ වේදනාව ඇති වෙන නැති වෙන ආකාරයෙන් සත්‍ය අපි විදර්ශනාවට නගන්න වෙනවා. මොකද මේ හැම දෙයක්ම බද්ධිත නිසා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අස්සෝ නිකෝවන් පස්සේ සංස්කෘතිය. අස්ස සමුදයෝ සුඛනෝවන්. අස්ස සමුදය ජීවනාන්තය. මෛත්‍රී අස්සිරෝ. මෙතන අස්සිරෝ. මෛත්‍රී මනසාය නැතිපති නැද එන්නේ මේ සාමත්ම ගැඹුරු ධර්ම කොටසක් මේ ධර්ම ක්‍රමය අහනකොට ඉඳා ඒ අහපු ධාමක දෙනා පහත් භාවයට මේක පාරායන වර්ගයේ කොටස් 31 කියේ පාරායන. එතකොට අපි සත්‍ය බලන්නේ මොකද්ද? මේ වේදනා මේ අවස්ථාවේදී අපි පස්සේ විදර්ශනාවට නඟනවා. අන වෙනම දෙයක් සත්‍ය වෙන දෙයක් කියලා අනයි සත්‍යය නිසා ඇතිවෙන්නේ ඒ සත්‍යයේ දෙන්නේ සිට වෙනම දෙයක්. මේ තුනේ එකතු වෙයි සත්‍ය කියන්නේ. අත්‍ය කියන්නේ මොනවද මෙතන සම්මුතියක්. අපි සිහින සාගත දෙයක්. ඔය තුනේ ධර්ම තුන හැරෙලා පස්සේ කියලා දෙයක් නෙමෙයි. සත්‍ය කියන්නේ ඒ තුනේ එකතුව. එකතුව කියන නම. මේ ඒ මේ පස්සේ ඇති මේ චිත්ත තුළ තියෙන විස්පස්ස පස්ස ධෛර්යසික වූ මේ කතාව. පස්සපච්චය වේදනා කියන තැන මේ හස්තය මම විස්තර කරන්නේ. මේක විදර්ශනාවට නැගෙන්නේ නැහැ අපිට මේ ධ්‍යාන මාර්ගඵල ලැබීමට ඒක තමයි කතාව. එතකොට කන පස්සේ කියන්නේ කනයි පස්සයයි ඇසීම නිසා ගැටීම නිසා සෝත විඥානයක් ඇති වෙනාය. ඒක මේ එක තුරට පස්සේ කියවාය. නාට්‍යයයි සංගීතය කියන උදාගාන ඥානයක් ඇතිවෙනවා ඒකට පස්සේ කියනවා ඒ විදිහට ඉන්දිය හයකම කියනවා ඒකෙන් පාලියෙන් කියනනේ ප්‍රකාශ සංකල්ප කියලා කියනවා එතකොට පස්සෝ ඒකෝ ඒක ඒක අංශයක් පස්ස සම්මුතියෝද දැන් පස්ස සම්මුතිය මොකක්ද මේක පස්සේ කියන්නේ මේ අරමුණයි ඉන්ද්‍රියයි ඒකෙන් ඇතිවෙන විඥානයයි මේ තුන අපි වෙන කරන්න ඕන මේ අවස්ථාවේ. මොකද මෙන්න සත්‍යයේ පැත්තක මෙන්න සෝතප්පසාදයේ පැත්තක මෙන්න සෝත විඥානයේ පැත්තක කියලා. ওই තුනේ එකතුව පස්සේ නම් ওই තුන නිරුද්ධ කරාට පස්සේ පස්ස නිරුද්ධ වෙනවා. අස්ස නිරෝධා වේදනා එහෙනම් මේ විදිහට මේ ඉන්ද්‍රිය හයිනෙම තියෙන සත්‍ය විරුද්ධ කරගෙන නිරුද්ධ කරගෙන යනකොට මනස විතරක් පිටරවන කප්පයක් උදාගෙන. එදාට කියන්නේ මනෝද්වාරයේ ඉතරයි ඇදකරන්නේ අනුමෝදෝදී අපිට නිමිත කරන්න පුළුවන්ව මෙන්න මනෝද්වාරය මෙන්න ධර්මාරගෙන මෙන්න මනෝවිඥානය කියලා පරම සෝදක්ෂයකට පිටපත් වෙනවා. ඒ පරම සෝදක්ෂයට පත් වෙනකොටම මේක අනිත්‍ය ධර්මයක් අනාත්ම ධර්මයක් මෙතන පවතින නැති දුක්ඛ ධර්මයන්ට කියලා මෙන්න කියන ඒකත් නිරුද්ධ වෙලා ඉරේන අවිත් අපේ හිතට නිවනා අරමුණ වෙනවා. මේ භාවනා කරන තුන විවිධ තැන් වලින් වෙන අපේ හිතට අරමුණ වෙනවා. විශේෂයෙන්ම මාර්ගඵලාදියයි මුලින්ම මම දන්නවා ඒ අය භවනා කරනවා නම් උසස් මාර්ගඵලය ලබා ගැනීමට මේ වසරන්නේ තෝනේ දෙවි අධිෂ්ඨානයක් කරලා ඵලයේ සිටපත් වේවා ඉඳල මාර්ගයේම අපේ හත්පත් වේවා කියන අධිෂ්ඨාන නැත්නම් අපේ කල සමෝපිතන මේ අවස්ථාවල් මේ වේදනානුපස්සනාවයි මම කියන්නේ මේ ජීවිතය තුළදීම නිවන අත්දැකීමට හැකිවන ආකාරය ප්‍රායෝගික විස්තරයක් මම කතා කරන්නේ මේ සුදුසේ මේ කාය වෙන බව අපි දන්නවා තමයි. නමුත් මෙතන කතා කරන්නේ අපි ධර්මයේ පිට දේවල්. අපේ කතාව සම්පූර්ණයෙන්ම ධර්මයටම එකඟයි. එන්නේ අඩු වෙනවා අපට අවශ්‍ය ඉතාම අවංකවම මේ ප්‍රතිපත්ති පිළිපදින්න ඕන සුළු කොටසක් පමණයි. අපිට මේ ස්ථානය පුරවන්න අවශ්‍ය කරන්නේ. ඒක නිසා දැන් මේ විදිහට පස්සයක් බල බලාගෙන යනවා. දීපලයෙන් සිද්ධාතෙන් ආසාවක් පාසාවට පෝණය කරන පහළමාට මේක පස්සේ බලන්නේ කාය සංඛාර මේ අබ්බ කාය පස්සන්නේ මුළු කය අර මම කලින් කියවා නේද දස්නා භාවනාව කෙරුවොත් මුළු කය දකින්නේ කොහොමද කියලා ආස්වාද ප්‍රසාර මුළු කයදී මේ තුල තුන බුද්ධිමානෙන් නිහිර පතුරවා හැරෙන විදිහට මේ විදිහට මුළු ආස්වාදන ඕනෑකම අරගෙන කකුල් දෙක දිගේ බඩ දිගේ හිස දිගේ උගුර දිගේ අත් දිගේ ගමන් කරන්න මෙන්න මේම ඕනෑකම ආස්වාද අරගෙන මොන ශරීරයේ තුලම ඒ ආස්වාද ප්‍රසආස ගමන් කරන ආකාරයේ ආස්වාදයෙන් පාවිච්චි පිළින ආකාරය දැකලා මේ ආස්වාද සාර්ථක කරගන්න අවශ්‍යයි. මේ විලාවේ ඇති වෙන සූත්‍රය තරම් නිසියක් නිරාමී අනිත් ධර්ම වලින් ලබන ධ්‍යාන වලින් හෝ මාර්ගඵල වලින් හැර වෙන කිසි දෙයක් ලබන්නේ ලබන්න පුළුවන් තව එකම අවස්ථාවක් ඒක අපස්සට මාර්ගඵල ධ්‍යාන වලින් ඉස්සලා මේකේ ලබන්න පුළුවන් උසාමන්න ගැඹුරු අවස්ථාවට පෙර අවස්ථාවෙන් ඉතින් දැක්කේ කියන්නේ මුළු කය තුළම ආස්වාද වායු දහතු සතුරවා හරිනවා ඕනේ කරන මුළු පතුරවා හැරිලා ආස්වාද ප්‍රසආද පිටින් හැරලා ඉදිරියට බලන්නේ එතකොට මුතුම සාන්ත නිවිගිය සිංහයක් අපිට දැනෙනවා. මේ ප්‍රීතිය ජනිත වෙනකොටම ඉහළම ආස්වාදයේ ගන්නකොට ඒ ප්‍රීතිය නේද? අපිට තේනවා එතකොට මේක මහා ලොකු සුඛ වේදනාවක් ලබා දෙන ප්‍රීතිය අපෝ අනිත්‍ය ධර්මයක් නේද කියලා. මේක මම මේ ප්‍රීතිය මම කියලා දැක්කනම් ඒක නැති වෙනකොට මම නිරුද්ධ වෙනවා කියලා කියනවා. මෙන්න මේ නිරුද්ධ වීම දකින්නකොට මේ දැකපු සිතත් නිරුද්ධ වීම දැක්කොත් අන්න එතෙන් නිරුද්ධ වාණේ සිත ගන්නවා. එතකොට මේ පස්ඛණ්ඩයන් වශයෙන් දීතිය පරිසංවේදනය කරන ආකාරය මේ සබ්බකාය වශයෙන් පස්ඛණ්ඩයන්නේ ඊළඟට අපි ගන්නවා පස්ඛණ්ඩයන් කාය සංස්කාරන අවස්ථාවට හිතෙන්න කරනවා කාය සංස්කාර කාය සිදුවන ආකාරය සංසම්බයන් ගැන සංසිඳීම නිවීම කියන්නේ සංකේත කියලා වචනයක් තියෙන අනේ අදහස. ඉහිදලා සංසිඳවලා දාන ස්වරූපය. මේකත් ඒ උත්තරෙන්න අමුතුවෙන් කරන්න දෙන්නේ අදිස්ථානයක් කරලා මේ වස්සම්බයන් පාර සංඛාරන් පස්සිය ඊට අත්දැකීම් මෙතෙක් කියලා අත්දැකීම් ලැබීවා කියලා භාවනාවට කියනවා. අනේ මේ අවස්ථාවේදී කය ඉන්න ඉන්නම සැහැල්ලුවා බල අදිනවා සමහර විට කය සංකෝචනවල තියෙනවා කය පුරුෂකක් බවට පත් වෙනවා එතකොට තියෙනවා කතාවක් බුදුන් වහන්සේගේ දේශනාව මේක මනස්ස කායෝ පස්සම්බති අස්සද්ද කායෝ සුඛං වේදී සුඛනෝ ඉස්සන් සමාධිය මේ කාය සංස්කාර සංසිඳීම කියන මොහොතේ කියන එක ඇති වෙනවා. මේ මනස කායෝපත් සම්බන්ධයි. පස්සබ්ද කායෝ සංවේදී ඉතින්දී සුඛය දැනෙනවා. මේ ළඟට ගන්න තියෙන සුඛ වේදනාන සුඛපත් සංවේදී අර්ථය සාමයේ පිටට කියන පටන් ගන්න ඉතින්. මේ හැම එකක්ම මේ මනස ආනාපාන භාවනාවේ 16 ආකාරයන්ම එකකට එකක් සම්බන්ධයි. හැම කොටසක් වලින් අපිට නිවන් අත්දකින්න පුළුවන්. ඒක පොඩි පොඩි මෙන්න මෙතෙන්දී එතකොට ඉන්නේ සුඛය කියන සුඛමෝචිත සමාධියේදී සුඛේ කොමෝචිත සමාධිය වෙනවා සමහර වෙලාවට මේදී අපි ධ්‍යාන මොළඹා තිබුණා මේදී ධ්‍යාන සක්‍රිය ඉතන්නේ කා විදර්ශනාව කියන සමාධිය කියන්නේ විදර්ශනාව කියන සමාධිය ඇති වෙනවා සැකයක් තියනවා නම් අනුමුත්ත නිකායේ අරහත් සත්‍ය සූත්‍රය කියන්නේ ඒක විස්තර කරන්න යොදවන කාරණා. කියන්නේ විදර්ශනා බුද්ධංගම සම්භාවයේ විදර්ශනා පූර්වාංගම සමතේ භාවනා කරනවා. සමත බුද්ධංගම විදර්ශනායේ සමතේ පූර්වතර විදර්ශනා නෙවෙයි විදර්ශනා බුද්ධංගම සමතම් විදර්ශනාව තුළින් මතුවෙන සමතේ. මේ විලාහේ අපේ සමහර ධ්‍යානයක් තුළ ධ්‍යානයකට පත් වෙනවා. ඉතින් මේ විදිහට භාවනාවට යොමු කරගෙන යනකොට අපේ ජීවිතයේ අනිත්‍යතාවය තේන ජීවිතය ඇලිමුතුණයක් දෙලින් නිකන්තයෙන් නැති වෙන ධර්මයක් බව තේන අර අනිත්‍යක ආකාර විවිධ ආකාරයෙන් තේන. ඒ තේන ආකාර මම මෙතන විස්තර කරන්න යන්නේ හේතුව ඒවා විස්තර කළොත් ඒවා අත්දකින්න මෙයයි සාර්ථක. ඒක තමයි. මම ලැබපු අත්දැකීමට නෙවෙයි හේතුමත් ලැබන්නේ අත්දැකීම. නමුත් අර අත්දැකින්න ඕන ධර්ම ටික මම විස්තර කළා මම අත්දැකීමට ඕනේ. මේ විදිහට යනකොට නිත්‍ය නිදුනි යන ආකාරය අපිට තේරෙන්න පුළුවන්. නිදුනි යන ආකාරයේ නිරෝධානුපස්සනාව. නිරෝධානුපස්සනාව හතක්. මොනින් දක්වන ආකාර හතක් තමයි වෙනවා. මෙන්න වැඩෙනකොට අපට සත්‍ය බුද්ධංග ධර්මයන් ආයාසයෙන් පිටු වෙනවා. එතකොට අර කීතිය නිවි නිවි නිවි අනකොට මේකම යනකොට ඒ දෙසම සිට මෙහෙවනකොට මේ සිිතේ නිවීමක් දකිනවා සම්පත සංස්කාර නිරෝධයට පිටපත් අපේ වේලාව අපි අදහස් කළේ හරියට නම් ඒක නෙමෙයි. මට ගන්නට මොකද මිනිස්සු ලංකාවේ අද විනාඩි 45ක් භාවනා කරන අපි අදහස් කළා. විනාඩි 15ක් කලින් දවසේ විනාඩි 5ක් විතර දෙන දවසේ මොන දවසේ අද 45 ඊට පස්සේ මේ කතිය තුළ මම දෙවියන් පසුව විනාඩි 45 45 කරන්න විශේෂයෙන්ම මේ වේදනා උපස්ථානාව හරියට අත්දකින්න සංකයක් ඒ සමාන කුඩේ ප්‍රතිඥාවෙන් බලනා ගන්න පුළුවන් වෙන ඕන වේදනාව නලවන්න යන්න සුදුසු නෑ මේ කය අපි නැලුව ඇති නිකුත් කර වේදනාව අපිට සදන කටයුතු කරමු සංසාරේ උපන්නාන සාරිස්සානම් වේදනානම් දුක්ඛානම් සික්ඛානම් කරානම් කටුකානම් පානහරානම් අධිමාත්‍රේදා හොති මේ පරිදි උපමෝණයන් ධර්ම ප්‍රතිපත්තිය උපවේදනාව. නැගෙන්නේ නැලෙන්නේ වේදනාවක් වුණත් අධිමාත්‍රේදා අපි වේදනාවට යට වෙලා අපි සංසාරේ වැදලා දැම්මා. දැන් වේදනාව යට කරලා සංසාර සාගරයෙන් අනිත්‍යත්වයට පනිනවා. ඒ නිසා විනාඩි 45ක් අද භාවනාවට අපි යොමු කරලා දැන් මේ මාසය භාවනා කරන්න. ඒ අතරතුර සුපෝධි පරිදි මම අර උපදේශ දෙන්න අනිත්‍යයට එන්නම්. මේ අතරතුර මේ භාවනාව නොකලත් Tamanda සුපෝධි පරිදි භාවනාවක් කරන්න. ඊට පස්සේ ඇවිල්ලා අපි උපදෙස් දෙන්නම් මේ ආවන් අහන ප්‍රශ්නවලට. දැන් හදේතුන වේලාව 9යි පූර්ව කුටික සම්බන්ධනා පරිච්ඡේදලා මේ භාවනාවට යොමු කරලා ආස්වාද ප්‍රසාර භාවනා කරන කෙනෙක් ඉගෙන ගන්න මෙන්න භාවනා කරනකොට සුබෙන් කරනවා නම් ඒයි විදිහට වඩන්න හැබැයි හිතන්න එපා මේ ඔක්කොම කරන අද අත්දැකීම පුළුවන් කියලා. ඉතින් එක පාඩම හොරේ ගමේ කැටි කර ගමන් මේ ඉස්සී භාගයේ පාස් කරන්න විද්‍යා නැත්නම් මේ උපාධිය පාස් කරන්න බෑ ඒක අනුසුද්ධ ගාමී පැත්තතාවක් මානසිකව ඉක්මනට කරගෙන යන කරපු හැකියාව. ඒක නිසා මම සිනහත් සයිට ආශිර්වාද කරනවා. ජීවිතගතනස්සේ අනන්ත ගුණ මහිමේ බලයෙන් මේ සිනහත් සයිගේ සිට සමාධිගත වේවා, බාහිර උතුම් ගුණ වේවා. මේ භාවනාව සාර්ථක වශයෙන් කරගෙන යාමට ජීවිතගතනේ ආශිර්වාදයෙන් ආස්කාරෝ ලැබේවා. මේ සූත්‍රයේ කියන දන්වන්නේ සඳහන් වන්නේ මහා පිටනෙහි තීර්ථ සම්මුතිකායි බුදුන් වහන්සේ මේ දේශනාවක් කරනවා මහණෙනි අනාගතයේදී මෙන්න මෙන්න තත්ත්වයක් දානවා කොහොම තත්ත්වයක්ද මේක ප්‍රතිසංයුක්ත දේශනා දේශනා කරන විට මේ භාවන ප්‍රතිසංයුක්ත දේශනා දේශනා කරන විට මේ සුත්ති සංදීන ඕදහන් පිටාදී වශයෙන් මේ සුත්ති යොමු කරන්නේ අහන්නේ කිසි කරන්නේ ඒ කරන්නේ මේක සත්‍යයක් අනාත්මයේදී උත්තර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මා මේ දේශනාවල තේරුම නිරූපපත් සංසයි උත්සාහපත් සංසයි. එනින්න මනස එල්ල කරලා කායික වශයෙන් මම අධ්‍යක්ෂණය සිදු කරන දේශනා මාලාවක් පැවැත්වුණා. මේවා අහන්නට සුති නොකරන මේවා පිළිය නොකරන ස්වභාවයක් පිටතින් එදා බුදු පියාණන් වහන්සේට සානාරද සත්‍යයක් වශයෙන් මම මේ තුනයි සයිවන් අහන්නේ මේ දේශනා සුති නොවනවා නම් අපිට පුළුවන් මේ සීමාව ටිකක් වෙනස් කරන්න. මේකද මේ කියන අයදී අපි කැමැත්තයි මේ අහන්නේ. ඔක්කොම ඒකම මේක හොඳයි මේවනම් අපි මේක කරන්නේ මොකද අපි කිසිත් ලාභ දෙදලා අතුන්න කාලයක් නැති නිසා මේ පිළිස තවා දින අපි දන්නවා ඒක. මට පිළිස තියාගන්න අවශ්‍ය භාවයක් නැහැ මම කලින්ම කියවනේ. ඒක නිසා දැන් මම ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. සබහන් කියන කිලින් විදියට වෙන අවස්ථාවක් ඉඳලා තියෙනවා මොකද මේවට පිටිකන්න තියෙනවා. ඊළඟ විශේෂයෙන් නියම ධර්මයක්. ඒක ඇති වෙන හේතුවක් කියන්නේ ගොඩක් හේතු තියෙන පුළුවන් ප්‍රධාන හේතුවම අපේ වීර්ය අධිවීම අවශ්‍යතාවයට වීර්ය අධිවීම අපේ අවධානය අපි යොමු කරනවානේ අරමුණට අවධානය ඒ අවධානයේ අනුභව අපේ කෙරේ තියෙන ඉතිපාද ධර්මසතරක් සංද සිත්ය විදියේ සීමාන්තා කියලා මේ ඉතිපාද ධර්මයන්ගේ අනුභව එක්කෝ සංදේය අනුභව නැත්නම් ඉන්ද්‍රියක් බවක් විමර්ශාවක් බවක් සිද්ධියක් බවක් නැත්නම් සාමික හේතුවක් වුණත් පුළුවන් ඒක නැත්නම් බාහිර බලපෑමක් නිසා සුවපත් වෙන්න පුළුවන් ඒ විලායේදී සමන්ත ඒ මුදිමත ඇති වෙනකොට ඒ මුදිමත ඇති වෙච්ච බව දැනගෙන මේ ආනාපාන සති භාවනාව කරනවා නම් නිවිද වශයෙන් මොන කයම පිටින්න ආස්වාස් අරගෙන නයින් ඇඟිල්ලෙන් වහගන්න හතක් වහගෙන පුළුවන් තරම් වෙලා හිටියා. ඊට පස්සේ තර ආස්වාද ප්‍රාස්වාද කරන්න අය ප්‍රශ්න ගන්න නැති ප්‍රශ්නයක් නෑ. ඇති තරම් දුලා. මුදිමත් සිත් නැතිව යාවේ සිත් කර්මන්නේ. මේක මොකද මේක කියනවා මේක ඉස්සලා කරනවා. කරලා බලන්න මේකට දැනගන්නට පුළුවන්. අර ඕනෑකමින් ජීවිතයේ ආසාව ප්‍රකාශ කරන්න කිව්වේ ඔයකට කියමක් වශයෙන්. බොහෝ දෙනෙක් මම දැක්කම මේක කරනවා. සාවගෙන ඉස්තරියක් කරන්න නම් විනාඩි 10 තියෙනවා. ඒක නම් වැඩි. සුනිත කියන අදහස් කන්නේ කියන ස්වරූපය සත්‍ය කියන්නේ මේ සත්‍යයක් නැති බව, සුද්ධියක් නැති බව, ආඥාවක් නැති බව දැකීම. විශේෂයෙන්ම නාම රූප වෙනස් කියන දැකලා රූප සංදේ තුළ තියෙන පඨවි ආපෝෂේකෝ ආයෝ කියන සතර මහා රූපේන ඒකට අනුබද්ධ වූ අපාදාය රූපේන මේ මුළු විශ්වයේම තියෙන රූපස්කන්ධයේ සත්‍ය පස්චාත පොදු ධර්මයක්ද බාහිර වශයෙන් පවතින හත්ත නොවන සංස්කාර ලක්ෂණ පඨවි ආදී දහස් ධර්ම මේ කොටසම අයත් වෙන අය ඒ ධාතු කොටස් හතර තුළ අක්ෂය පුද්ගලව නැති කියලා දැනගෙන මේ රූපස්කන්ධය සම්පූර්ණයෙන් පහතට ඇවිල්ලා ඊට පස්ව ඇතිවීමේ මොහොතේ නොකින් යන සත්‍යයක් හිතට රූප අරමුණු මොහි යන ස්වરૂපයක් හිතයි අහසයි පාස්නා ස්වરૂපයක් ඒ කියන්නේ හිතට වැටෙන රූප අරමුණු නැති කියන අපි දෙක ඇතුළේ තියාගත්තත් මෙතන ඉන්න පිළිස අපිට ඇහැට පේන්න පුළුවන් අන්නේ ඇහැට පේන සංඥා ලෝකේ රූප තියනවා නම් ඒ රූප සියල්ලම හිතට වැටෙන්නේ නැතුව හිතට රූප අරමුණු බලපෑම් කරනවා ඊට පස්සේ තියෙන්නේ අර අහස් කියන ශූන්‍යතාවයයි පිටයි. අන්නේ ශූන්‍යතාවයයි පිටයි දකින්න ශූන්‍යතාවයේ සංකීර්ණ බව. පරතරයන් දැන් මේ අතරින් මේ අතරින් ඉස්සොත් මම තියෙන අහස් ස්වභාවය. අන්නේ හිස් ස්වභාවයයි ඒක දකින්න පිටයි එක්ක ගත වෙනවා. මේ පිට මොන දෝෂ කියන සත්‍ය අතුල ඒකේ පවතින වේදනා යම් සාද්ද ඒ වගේමයි අනිත්‍යයන්ගේ වේදනාවත් සංඥා සංඛාරත් විඥානත් කියලා ඒක චිත්ත සමතාවයකට පත් කරනවා කොහොමද ඒ චිත්ත සමතාවයකට පත් කළා ඒවා අනිත්‍යයි අනාත්මයි දුක්ඛයි කියන හැටියට එන්නකොට මේ චිත්ත සංස්කාර නිරුද්ධ වෙලා ලෝකයේ යම්සා විච්ඡේ යම්සා ඇත ඇද්ද ඊට දුරට පැතිරී සිත් සර්වශූන්‍ය සිත් රූපයක සිට පවතින. ඒක තමයි ශූන්‍ය ප්‍රයෝජන කියන්නේ. මම මේ ගැඹුරින් කියන්නේ මත් සිතින මේ කතා කරේ ගැඹුරු විස්තරයක් මම කරන්න අවශ්‍යතාව නැහැ. ඒ නිවනට ඉක්මනින් නිවනට මුලින් කියන සත්‍යය තමයි අර මොකද කියන්නේ යන සත්‍යයක් ඒකත් වෙන නැති වෙන අවංක වශයෙන් කියන රූප රාගය කියන එක නිසාට සත්‍යය. නැති කෙනෙකුට ඒක දෙන්නේ නැහැ. රූප රාගය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණාට පස්සේ රූප බලනකොට නම් රූප ගැන හිතේ මොනින් කරනකොට තමයි රූප හිතට යනවා. ඊට පස්සේ ඇති වෙන අරූපාවචර පස්සක් සිටේ කියනවා විශ්ලේෂණය වශයෙන් කරන්නේ. ඒ සිටේ තියෙන අනිත්‍ය ස්කන්ධය දැක්කට පස්සේ ඒක නිරුද්ධ කරලා ඇති වෙන මේ භාවය නිර්වාණ දර්ශනය. පුණ්‍යතාව කියන්නේ නිර්වාණය කියන වචනයක් තමයි. මේ පුණ්‍යත කියන දෙවිස්තර ගොඩක් තියෙනවා. මෙතෙන් වань ඒක හදලා තිබුණා. නිර්වාණය කියන්නේ පරමාර්ථ ධර්මයක් තමයි. මේ පරමාර්ථ ධර්මය නිත්‍යමාන ධර්මයක් පවතිනවා. මේ ධර්මයේ තුල කිසිම ධර්මයක් වෙනස් දෙයක් නැහැ. දැන් අපි හිතමු මෙතන ආලෝකය කියනවා අපි හිතමු සෝජල් ග්‍රහණයක් වෙනකන් කවර කොල්ල සම්පූර්ණයෙන්ම ඝන කල්ලෙන් දැනගන්න කියලා. කෙනෙකුට කියන්නේ අපි මේ ඔක්කොම නැහැවොත් කල්වරක් තියනවාද කල්වරක් තියනවාද කල්වරක් තියනවාද කියලා ඕනම කියනවා ඕන කල්වරක් නැහැ කියලා. මට ඕන නම් කියන්න පුළුවන් කල්වර කියන දෙයක් නෙමෙයි මෙතන තියෙන ආලෝකය නැති බව තමයි. ආලෝකයේ නැති බවයි සමුවර කියන්නේ. ඒ වගේම සංස්කාර නැති සුභම බවයි නෙවෙයි කියලා අපට විස්තර කරන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ පරමාර්ථ වශයෙන් විද්‍යමාන වූ නිර්වාණ ධාතුව නෙවෙයි කියලා. හොඳ දෙයක් අපට පස්වන්න. ධර්මයක් ඥානවාසී පැහැදිලිවම දේශනා කළා. මේ නිර්වාණය කියන ප්‍රමාණ වශයෙන් පවස්නා කරමා ධර්මයක් තුළ අපේ නිර්වාණය ගැන දේශනාවක් පවත්වන දවස් වලට සමහර වෙලාවට දේශන සම්පූර්ණයක් වෙනස් වෙනවා අපි මේ මෛත්‍රී සාර්ථකවන්නේ ධ්‍යාන සත්‍යයකට පස්සේ නැහැ එහෙම නිසා. ඉතින් අපි මෛත්‍රී භාවනාවෙන් ඉස්සරහට පස්සේ ඉස්සර කරනවා මේක භාවනාවම ඥානාපාන කරනවා කියන එකත් නේ. ඒක නිවැරදි වෙනවා අනිත් භාවනා කරනවා අපි හිතන්නේ. ඒක තමයි. ඒ දුන්නු කතාව දෙවියන් සහිත සතුලෝකවාසී කරන දැනුම් කරලා අප නම් ඉංග්‍රීසි අරලෝ දෙන ආසින්ද සම්මෝධන කරලා අපි මේක නවත්තනවා ඉස්සරහා කරන්න කියලා අපි හිතලා නැහැ. ඒක නිසා අපි දෙවියන් ධර්මෝදන් කරනවා සම්මේ සම්තානං සම්පතෝ සම්පත්තේ නියා ආකාශත්තාච සම්පත්තාදීවානාමයිසා නමෝ ආකාශත්තාච සම්පත්තාදීවානාමයිසා ආකාශ ධම්මේ අභිවාදන සීලස්ස ධම්මවත්තා පචානෝ සස්සාරෝ ධම්මා වණ්ඩ වී ආයු වන්න සම් බලන් ආයුරෝග්‍ය සම්පන්නේ සම්ම සම්පත්තින විච අතෝ නිබ්බාන සම්පන්නේ සමාධි සම්මුතියෝ යම් දිනාතන නිමස්සන අසීවා ඊළඟ පොය දවසේ ලබන සෙනසුරාදා කරගෙන්නේ මුළු කාලයම වාගේ විදර්ශනා භාවනාවට මේකට සම්පූර්ණයෙන්ම කෙරේ සත්‍ය විදර්ශනාවක් භාවනාවට යොමු කරමින් මේ භාවනාව වැඩ පිළිවෙල දවසේ යොමු කරන්නයි අදහස් කරන්නේ කලාප සහිත දේශනාවක් නැවතුවා. ආය තීරමක් නැතුව කිස් වචන මෙතන දැනගන්න යොමු කරලා කතා කරනවා කියන්නේ ඉතින් හැකියාවක් ලැබුණත් අපිට සංස්කෘතික ස්ථානවලදී වැඩමවා ගන්නට මෙකාති රෝපකීන අනිපත්පාච්ච භාවනා මධ්‍යස්ථානයේ ආයතනවල වැඩමවා ගන්න අවස්ථාවක් ලැබුණොත් අපි වැඩමවා ගන්නවා උන්වහන්සේ දහදාකට අධික පිළිසකට භාවනා උපදෙස් දීලා දැන සිය කොළඹ ආසනයේ කියන සිටින ගෝලම කර්මස්ථාන ආචාර්යවරයා වශයෙන් අපේ උපයන ප්‍රකාශ කරන තුමායි සාර්ථක දේශනාවක් වශයෙන් උන්වහන්සේ අපලෙන් කරගන්න බලාපොරොත්තු වෙන අවස්ථාවක් ලැබුණා. එහෙම නැත්නම් නිරක්ෂිත අනම්මනන් කාලයේ දේශනා කරමින් කාලයේ ගත කරන දේශනා සම්පූර්ණ වෙනවා. ඒවා අහන්න දැනගන්න අත්හැරිනා නම් වෙනස් ස්ථානයකට කරුණා කරලා යන්න අපිට කිසිදු පිටක් නැහැ. ඒක තමයි.